අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතුම් තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඕරෝපයිत्वा කී ව්‍යංජනානි සංසීනපත්තෝ යතා කෝ විලාරෝ චිත්වාන ධීරෝ කිහි බන්ධනානි ඒකෝ චරේ කග විසාන කප්පෝති තී අවසරයි ගරු කටි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා පිටි සම්පන්න පින්වත්නි අපි බ්‍රහස්පති ඥාචාරිත්‍රාක් තියෙනවා අපි මේ යථාමාරේ පැයට ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා අදත් අපිට බ්‍රහස්පතින්දාවක් ඔක්තෝබර් මාසේ 16 වෙනිදා හතමාරි පැය අපි බලාපොරොත්තු වෙන්නේ මේ පුරුදු පරිදි චාරිත්‍රාත්මක ධර්ම දේශනා පාත්තණ්ඩයි අපි මේ සඳහා ඉදිරියෙන් තියාගත්තේ සර්වඥාන්සේ විසින් දේශනා කරන දීච්ච වටිනා සූත්‍රයක් ඒක හැම සූත්‍රයේ සම්පූර්ණයෙන්ම ගාථාවලින් පිළිච්ච සූත්‍රයක් ඒකෝචරේකග්ග විචාන කප්පෝ කියන ධ්‍රුව පදයෙන් නිතර නිතර එදෙන පදයෙන් තමයි ඒ ගාතාව හැම ගාතාවක් අංග සම්පූර්ණ වෙන්නේ අද ගත්ත පදේ අවසාන තිනේ කෝචරේකක විසාන කප්පෝ ඉතින් මේක මේ ඒකචාර නැත්තම් තනි වැහැසිරෙන ගතිය කඟ වේනගේ තනි අංගට උපමා කරලා සර්වචන්සේ සඳහන් කරන්නේ ඉතින් මේ ජීවිය වහරේ මේක තියෙන්නේ පැවිදි වෙනවා කියන එක. ජීකී අතහරිනවා කියන එක. අබිනිෂ්ක්‍මණය කරනවා කියන එක. ඉතින් ඒක තමයි සමාජ මට්ටමේ එහෙම නැත්නම් ආචාර ධර්ම මට්ටමේ තියෙන කීකිය අතහැරීම. ඉතින් ඒක තමයි ඇඟට දැනෙන දේ, පරපතල දේ. ඊට පස්සේ නමුත් ඒ අතහැරපු කීකියෙන් නැත්නම් කීකිය අතහැරීමෙන් අභිනිෂ්ක්‍මණයෙන් ගත යුතු චිත්ත විවේකයේ සහ උපදී විවේක දෙකයි ඒකෙන් අදහස් කරන්නේ. ඉතින් මේ දෙකට උපදේ සුදුසුකම් ලබා ගන්නයි මේ තනි වැහැසිරීම කීකේ නික්මීම අබිනිෂ්ක්‍මණය ඉස්සරහින් තියාගන්නේ. ඉතින් ඒක වටිනාකම තමයි මේ සූත්‍රයේ දිගටම සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක බැලු බැලමට ශීල දිනාටම ගිගියතරින්ට උනන්දු කරවන ශීල දිනාටම පැවිද්දී වටිනාකම පෙන්ලා දෙන ගතියක් නිසා ඒක හිතා ගන්න මාළු ඔක්කොට මේක කරන්න පුළුවන් දෙයක්. ඒක ලෝකේ සාමාන්‍ය සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මේ වගේ කීකියත ඇරීමක් තබා අදුම ලංසුවෙන් කම්මසගත ඥානය කියන සම්මාදිට්ඨියවත් ලෝකේ පහළ වෙන්නේ සුළුතරයකට. ඒක සාපේක්ෂතා ධර්මයක්. බොහෝ දෙනා කර්මේ සහ කර්මඵලයට අදාහ ගන්න නැති ලෝකයක තමයි කර්මේ සහ කර්මඵලය අදාහන කෙනාට ඒකේ සාපේක්ෂ වටිනාකමක් තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒක කෙරෙන්නේ නැහැ. නිසා ඔක්කොටම බෑ කර්මේසා කර්මඵලය අදාහ ගන්නවත්. ඉතින් ඒ විදිහට අදාහගෙන තව ඉදිරියට යනකොට එන එක තමයි ඔය කාමයන්ගෙන් වෙන්වීම කියන එක. ඉතින් ඒක තේරෙන්නේ නිසි කල්පනාවෙන් තේරෙන්නේ බොහොම සුළුතරයකට. තේරිච්ච කෙනාට ක්‍රියාවත් කරන්න පුළුවන් වෙන්නේ බොහොම සුළුතරයකට. ඒ වගේම යම් කිසි විදියකට මේකේ හාස්‍ය පැත්තක් තියෙනවා පැවිදි වුණාට පස්සේ ඒ පැවිදි වෙන්න මුල් වෙච්ච කාමයාගෙන් වෙන්වීම මතක තියෙන්නේ බොහොම සුළු පිළිසකට. ඒක අර සමාජ ධර්මයක් වශයෙන් අපි ඉස්සරහින් තියාගත්තට අනිකට පරිත්‍යාංශරි පැවිදුණාට පස්සේ පවත්තරගෙන යන්නත් බැරි වෙනවා. ඉතින් ඒකෙන් පේනවා පැවිද්ද අත්‍යවශ්‍යයි ශිරදනාම කළ යුතුයි. ඒකෙන් ඒකාන්ත ඵලයක් තියෙනවා නම් සෑම පැවිද්දෙක්ම සතුටින් ජීවත් වෙන්න ඕනේ. එහෙම ගන්නෑ. ඒ කියන්නේ පැවිදුණාට පස්සේ තව වගකීම් වල 66ක් ඉතුරු වෙනවා. ඒ කටයුතු ටික සාර්ථක වෙන්න පැවිද්ද අවශ්‍ය බව හැබෑව. නමුත් පැවිදි වෙච්ච පමණින්ම ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ පැවිදි වෙන්න ඉස්සෙල්ලමත් පැවිදුණාට පස්සෙත් පැවිද්ද කරද්දිත් නැවත නැවත නැවත නැවත යಾದින වාසවාද සලකා බලමින් ඉදිරියට යෑම තමයි මේ පැවිද්දක් සාර්ථක කරගන්න තියෙන ක්‍රමය. ඉතින් මේක බොහොම ප්‍රසිද්ධයි සාමාන්‍ය ඵල සූත්‍රයේදී සාමාන්‍ය ඵල කියන්නේ කියන්නේ ශ්‍රමණ භාවයේ ditta ධම්ම ඵල. මේ ජීවිතයේදීම ශ්‍රමණ ඵල කොහොමද ලබා ගන්න පුළුවන් කියලා ඒ අජාසත් රජුරන්ට පරිවිතක්යක් පහළ වුණා. ඊට පස්සේ ආ රාජ සභාවයට ගෙන්නලා ශීලුම මෙතියමතුරුගේ විමසුවා මේ පැවිද්දෙක් පැවිදි භවෙන් මෙලෝ වශයෙන් ditta ධම්ම වශයෙන් ලබන සුඛය යසත්සාස්ත්‍ර විමසුවා කිසි කෙනෙකුගෙන් උත්තර ලැබුණේ නැහැ. ඒ සත්‍යස්වරු කී නැත්තොත් ඒ වෙනකොට ජීව්‍යංජන භාතබල පැත්තකට වෙච්ච ඇත්තෝ. නමුත් ඒ ඇත්තෝ කියන දේවල් වලින් රජ කෙනෙකුට තාත්තමරු රජ කෙනෙකුට සංවේගී පීලපු රජ කෙනෙකුට කිසිම සාධනීය උත්තරයක් ලැබුණේ නැහැ. සර්වචනාංශ විතරයි පෙන්ලා දුන්නේ ඒ පැවිද්දෙන් හම්බෙන ඒ නිර්ආමිෂ සුඛය ඒ සුඛය ආධ්‍යාත්මිකක් නෙවෙයි ඒක සාමාන්‍ය ආචාර ධර්ම මට්ටමකට ලැබෙනවා ජන විඥානයේ තුලමුත් ලැබෙනවා. නමුත් ඒකට අනිවාර්යයෙන්ම උදව් වෙන්නේ ඒ ශ්‍රමණ ජීවිතයේ කියාපාලා සැප විඳින්න පුළුවන්, අඳුර පාලා සැප විඳින්න පුළුවන්, තෙදවත්තු සැප විඳින්න පුළුවන් ගැති ලැබෙන්නේ චිත්ත විවිකේ ලැබුණු තරමටයි. ඒ වගේම උපති විවිකේ ලැබුණු තරමටයි. කෙසේ නමුත් මේ පැවිද්ද පවා පොදුවේ සියලු දිනානම කරන්න බැරි ගතිය ඒක නොවේ හේතුව හේතුවක් නිසා දෝ මේ ගාථා වලට නිදානේ සපේන අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා මේව පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා. පසේ බුදුරජාණන් වහන්සේලා සමාජයට වග වෙන පිරිසක් නෙවෙයි රහතන් වහන්සේලා සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වගේ එයත්ෝ ඒ සමාජයක ජීවත් වුණාට සම්පූර්ණයෙන්ම තමන්ගේ හුදකලාව විතරයි සලකන්නේ බාහිර ශාසනයක් ගැන සලකන්නේ නැහැ. නමුත් මේ ગાථා කියනකොට පේනවා ඒ ඇත්ත සැලකුවේ නැතුණාට කැමැති කෙනෙකුට ඒ පශේ පුත්‍ර ජානවාසලා දේශනා කලායයි කියන මේ ગાතාවල තියෙන පද ව්‍යංජන වල කිසිම අඩුවක් නැහැ සර්වඥ දේශිත පද ව්‍යංජනත් එක්ක එතන රහතන් වහන්සේ නමක් දේශනා කරපු ආකාරය ටික තියෙනවා ගැම්මක් තියෙනවා ඉතින් ඒ නිසා අපි ඒක පශේ පුත්‍ර ජානවාසලාටම ආරූඪ කරනවා කියන එක ඉච්ඡර බාට සලකන්නේ නැතුව පදගත අර්ථ ගන්නු ගත්තොත් පේන්න තියෙනවා පසෝබුද්ධ චරිතයට ගොඩක් ගැළපෙනවා ඇති. නමුත් අපේ සම්මා සම්බුද්ධ චරිතාන්තික චරිතයත් ඒ වගේම බොහොම විවේකී ආශ්‍රය කරපු අභිනිෂ්ක්‍මණය කර කරපු මහරතන් වහන්සේ චරිතත් කිසිම අඩුවක් නැහැ. මේකේ අටුවාව කියනකොට සඳහන් කරන්නේ ඊශ්වර කාලේ හිටපු බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක්. ඒ තමන්ගේ උයනට ගිහිල්ලා ඒ උයන් කෙලි කෙලලා එතෙන් තිබුණ විශාල ගහක හෙවනේ ආසනයක් පනවලා ඒකේ හවස් වරුව විවේක සෝයෙන් ගත කරන්න පුරුදු වෙලා තියෙන. ඉතින් රාජපුරුෂයත් ඒකට පුරුදු වෙලා. ඉතින් ඒක මේ වස්සානීත්‍ුවේ, කිම්හානීත්‍ුවේ ආදි වශයෙන් ඍතු මාරු වෙනකොට මුල් මුල් කාලේ ඒ ගහේ ගොඩක් හෙවණ තිබුණට, කොළමල් තිබුණට අන්තිම වෙනකොට පුරුද්දට ආසනේ පනවලා තියෙන කිම්හානීත්‍ුවක. එතකොට බලනකොට කෝටු ටික විතරයි තියෙන්නේ. රජුරන් එතන විවේකයක් තිබිලා නැහැ. ඉතින් ඒකෙදී රජුරන්ට ඇති වෙච්ච සංවේගය මත තමයි මේක කියලා තියෙන්නේ සංසීනපත්තෝ යථාකෝ විලාරෝ. විශාල ගහක සම්පූර්ණ පත්‍ර හැලුණට පස්සේ ඒකේ කෝට් ටික විතරයි ඉතුරුලා තියෙන්නේ. ඒකට එතකොට ඔය කියන සැපයක්, ඔය කියන හේවණක්, කිමනක් ලබා ගන්න බැරි නිසා ඕරෝපීත්වා ගිහි ව්‍යංජනානි මේ ගිහි ගෙදර තියෙන මේ කිහි ව්‍යංජනකින් අදහස් කරන්නේ ඇඳුම් පැළඳුම් ආභරණ ආදී දේවල් හරලා දාලා ජිත්වාන වීරෝ ගිහි බන්ධනානි ඒ දනුන් තේරුම් ඇති කාලයේම ගිහි බන්ධනයන් හැරදාලා වීරයේ ඒකෝචරයේ කග්ග විසාන කප්පෝ කණි තනි කඟ වේනගේ තනි අඟ වගේ තනිව හැතරෙනවා කියන. ඉතින් ඒ නිසා මේක ඔක්කොටම කරන්න බැරි බව පොදුවේ පිළිගත්තට ඇති දෝෂයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ කරන්න බැරි නිසා කාරණා කාරණා දැන කරන එකනට වීරෝ කියලා නම සඳහන් කරනවා. ජිත්වාන වීරෝ ගිහි බන්දනානි වීර පුරුෂයා ඒ ගිහි බන්දනයන්ගෙන් හැරපියලා මේ ඒකෝචරේ තනිව හැසිරෙනවා කඟ වෙන එකේ තනි අඟ වගේ. ඉතින් ඒකේන ওই කියන විදිහට ගීව්‍යංජන අතහැරලා පැවිද්දන්ගේ සිව්පස්ය ඇරගෙන කටයුතු කළත් ඒක නා හැසිරෙන්නේ තනිව නෙවෙයි නම් ඒක නාගේ හිත ඇවිස්සලා නම් මේ ගාතාවේ කියන අර්ථය හිත වෙන්නේ ඒ වගේම තවත් පැත්තක් පෙන්ලා දෙන්න පුළුවන් ජීව හිටියත් ඒක නා නිතරම මෑත් කරගත්ත හිතෙන් ජීවත් වෙනවා නම් ඒක නා ජීව හිටියත් එයාට ඔය පැවිද්දාගේ තියෙන ditthතම සුඛය ගිහි ව්‍යංජන වල ඉන්දර්ජිම කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මූල ධර්ම වශයෙන් බලනකොට මෙතන තියෙන්නේ මේ ගිහි ව්‍යංජන, ගිහි බන්ධන කියන පද දෙකට සාපේක්ෂව තියෙන අබිනිෂ්ක්‍මණය. එහෙම නැත්නම් කාම සුඛය අබිනිෂ්ක්‍මණය කරලා නෙක්ඛම සුඛය පිළිබඳව හිත පහල කිරීමයි. අපි කොල්ලෙක් කෙල්ලෙකුට පෙම්බඳිනවට කියන්නේ පිළිබඳ සිත පහල කරගත්තා අයියා. එයාට අරය වෙනුවෙන් පිළිබඳ සිත පහළ වුණා කියලා. ඒක තමයි ගිහි බන්ධනවල ගිහි ව්‍යංජන ඇලී ගලී ගත කරන කිනාට යම් වේලාවක ඒ විවේක සුඛය ඒකචාරී ගතිය හම්බ වුණා නම් නැත්නම් හිතට වටහා ගත්තා නම් ඒකත් එක විදිහකට ඇවිද්දක් තමයි. ඉතින් ඒ නිසා මට මතකයි මේ ගාතාවල් මම ගීවේ ඉන්න කාලේ කටපාඩම් කරේ. කටපාඩම් කරන හැම වෙලාවෙදී මේක පුදුමාකාර මිහිරියාවක් ඒ නැත්නම් පුදුමාකාර අභිමතාත්‍යක් හිතට එනවා. කවදානම් ඒ පැවිතට යන්දෝ කියලා. ඒක සම්බන්ධයෙන් මේ මහජනක රජුරෝ ගෝස්ථාන් වංශය වශයෙන් ඉපදිච්ච වෙලාවේ එතුමා සිව්මාල් කවුලුවට වෙලා ඒ තමන්ගේ මාලිගාවේ ඒ පැවිදි සෝය ගැන කල්පනා කරනට තේනවා සූසට බරණේ තරසිලා මේ වත්තන් රාජාභරණෙන් සැරසිලා තමයි සියලු දසිදස්සන් සහිතව ඉන්නකොට එයා කල්පනා කරන්නේ යදා සත්තදාමේගේ ඕවට්ටෝ අල්ලචීවරං පින්ඩාය චරිස්සාමි කිං කදාසු භවිෂති. අපි දැන් රජෙක් විදියට මේ සිව්මහල් සිව්මතුරු කවුලේ සත්මහල් ප්‍රාසාදේ ගත කරනවා සියලු සැපසහිතව යම් දවසක හද්දා හද්ද වැහි වයින් වෙලාවේ ඇඟට සිවුර බදන් කාලා තෙත පරිවතියෙද්දී බඩතුලේ පාත්‍රය හංගවගෙන අනේ මං කවදා පින්න පාතේ වඩින්දෝ කියලා තමයි අර සිව්මැදුරු කවුලේ ඉඳගෙන කල්පනා කරන්න. යදා සත්ත දාමේගේ ඕවට්ටෝ වල්ල චීවරං කිං කදාසු භවිෂ්‍යති පින්දාය චරිස්සාමි කිං කදාසු භවිෂ්‍යති. ඒ රජුරෝ නිතරම රජසපක පිඳින්නේ මේක අතහැරලා මට කවදානම් ඒ අබිනිෂ්ක්‍මණය ලැබෙයිද විවේකය ලැබෙයිද කියලා ඒතකොට පුදුමාකාර සතුටක් දැනෙනවා. තමයි මේ රජසප කරනවා කියලා කියන්නේ මල කැඹිරිල්ලක්. හැම වෙලාවෙම මේ කලීසු රාජකාරී කරන්න ඕන රජුරුව හිටියත් නැත්තම් රටවැසියන්ගෙන් අවශ්‍ය කරන මේ කරු සත්කාර ලැබෙන්නේ නැහැ රාජ්‍ය පැතිරෙන්නේ නැහැ රාජ්‍ය පවතින්නේ නැහැ. ඒ අනුව බලනකොට මේ තෙමිච්ච සිවුරක් අතේ පාත්‍රය හංගගෙන පින්න පාතේ වඩින්න නැත්තම් ඊට වැඩි ලොකු සපක් නැහැ කියලා ගාථා වැලක්ම දේශනා කරනවා. ඒකට රජ කෙනෙක් කතා කරනවා. එතකොට මේතනත් ඒ රජුරෝ ඒ කොළහැරිච්ච ගහයට ආසනය පනපු රාජපුරුෂයන්ගේ ආරාධනා පරිදිතෙන් ගිහිල්ලා මේ ගිහි බන්ධන මත රඳා පැවතීම කොළැති ගහ කාලේ ගහ පිළිබඳව අදහස් පහල කරාට කාලකදී ගහේ කොළහැරිලා යනවා. ඒක ඉතුරු වෙන්නේ ඒ කිනිති විතරයි, කෝටු විතරයි. එදාට බලාපොරොත්තු වෙන ඔය විවේකයක් වෙන්නේ නැහැ, ගිමන ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ගිහි සැප අපිව පාවා දෙනවා. පාවා දීපු දවසේ අපිට එල්ලෙන්න වැලක් නැතුව යනවා කියන ඒ ඇතිවෙච්ච සංකල්පයේ මතින්ම ඒ රජ්ජුරෝ ඒ කීසපෙන්ගේ යත්තා වූ ඒ ආදීනව සලකලා කාමයාගේ ආදීනව සලකලා එතනම ඉඳගෙන භාවනා වඩලා අශේබුත් තත්වයටපත් වෙනවා ඊට පස්සේ රාජපුරුෂය ඇවිල්ලා දෙවනාංශ මෙතන අවසරද කියලා අහන්න මම තවදුරටත් රජෙක් නෙවෙයි කියලා සියලු රාජ්‍ය සපත කරලා පතේ බුද්ධත්වයේ නමින් සම්පූර්ණ පැවිදි ජීවිතයක් නැත්නම් බුද්ධ ජීවිතයක් ගත කරා කියන එකයි තියෙන්නේ. ඉතින් නිසා මෙතන විස්තර වශයෙන් එහෙම ගිහි ගියත හැරයමක් අභිනිෂ්ක්‍මණයක් ගැන කතා කළත් මෙතන පළවෙනි වශයෙන්ම තියෙන්නේ ගිහි බන්ධන නැත්නම් කාම බන්ධන සහ ඒන් අභිනිෂ්ක්‍මණය වීම කියන කාරණාවයි ඉතින් ඒක කාර අවස්ථා තුනකින් සිද්ධ වෙනවා. එකක් තමයි මේ කාම ශපය කාම ආශාව නිසා සීමාව ඉක්මවල ගිහිල්ලා විතික්‍රමණය වෙලා උල්ලංඝනය කරලා කෙනෙක් බොහොම ලේසියට තව සතෙක් මරණ මට්ටමටපත් වෙන්න පුළුවන්. කෙනෙක් බොහොම ලේසියට තව කෙනෙකුගේ වස්තුව හොරකම් කරන මට්ටමටපත් වෙන්න පුළුවන්. කෙනෙක් බොහොම ලේසියට තව කෙනෙකුට අයිති කාම වස්තුවක් අවිචාරවත් විදියට එහෙම නැත්නම් මිත්‍යාචාර විදියට හැසිරෙන්න පුළුවන්. ඒ මොකද ඒ කාමයාගේ ස්වභාවය තමයි සීමාව පන්නන තැන තේරෙන්නේ නැති. ඒක තමයි ඔලොමලකම කියලා කියන්නේ. ඒක තමයි පෘථග්ජනකම කියලා කියන්නේ. බොහෝ දේවල් හොයන් හොයන් හොයන යනවා. Tamange ආරක්ෂක භූමිය මෙතනින් එහාට නෑ. මට මේ ටික විතරයි මගේ මේ වෙයි කිය කියලා තේරුම නැතුව යනවා. තේරුම නැතුව ගිහිලා ඔන්න වෙන සත්තු මරණ තැනකට වෙන අයිති කාම වස්තුවක් තම සතු කරගන්න මට්ටමට අනුන්ගේ කාම වස්තුවක් මිත්‍යාචාර කර මට්ටමට යනවා. බොරුව කේලම හිස්සචන පරිසවචන මට්ටමට ගියාම ඒක ගිහි බන්ධනයක් නෙවෙයි හිර බන්ධනයක් වෙන්න පුළුවන්. හිර කියලා ගින්නත් පුළුවන්. කිසිම සීමාවක් නැත්තේ නෑ. එදාට ඒ අපි ගිහි සැප විඳපු අයම තමයි අපි වලලා හිරිලා. ඒගොල්ලන්ට තමයි ඒක පෙන්වන්න බැරි. රජ කෙනෙක් මේ බුදු කෙනෙක්, කසේ බුදු කෙනෙක්, මහරතන් වහන්සේ කෙනෙක් කවදාවත් අවකාරකට හිරිලා නැහැ. ඒක අපරාධයක් බව දාන්නවා. නමුත් කාම භෝගීන්මයි හිරේ දාන්නේ. ඒක තමයි පළවෙනි බන්ධනය. ඊට පස්සේ ඒක අතහැරීමට නම් මේ ගිහි සැපත් එක්ක ඉඳලා කාදාකත් එක්ක අතාරින්න බෑ. ඒ නිසා තමයි තීරණයක් ගන්න ඕනේ. ඒ ගිහි සැපෙන් වෙන්ව වාසයක් ඉදා ඉඳලා අද දක්වාම තිබුණා. ඒ ගින් වෙන්ව වාසය සංස්ථාගත සමාජයේ හිතන්නේ සමාජයට කරන අභියෝගයක් කියලා. ඒක තමයි එදා එදා පැවිද්ද කියන්නේ. ඒක තමයි එදා මේ පරිබ්‍රාජක කියලා කියන්නේ. එහෙම නැත්නම් එක එක නම් වලින් හඳුලා දුන සංന്യാසි එහෙම නැත්නම් ජටා බඳුළු බමඩලු බඳුගත්ත ජාඨිලයෝ මේ සේරම පැවතිච්ච සමාජ ක්‍රමයට විරුද්ධව කියත්. ඒ නිසා හැම ප්‍රකුණෝ සමාජ සංස්ථාව නඩත්තු කරපු බමුණෝ සෑම පැවිද්දෙක්ම අඩු කුලයේ වුන් විදිහට අතපල්ලේ වැටිච්ච වුන් විදිහට සමාජයට විරුද්ධකම් කරන ත්‍ස්තවාදී විදිහට තමයි නම් කරලා තියෙනවා. ඒක නිසා ඒ සර්වචන්හන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලාම හතර පෙර නිමිති දකින්නට පැවිද්දෙක් දැක්කා. ඒ පැවිද්දා කියලා කියන්නේ ශාසන පැවිදිච්ච කෙනෙක් නෙවෙයි. ඒ වකට පැවිදි පැවතිච්ච සමාජ ක්‍රමයට විරුද්ධව ගිය කෙනෙක්. එතකොට මේ සම්පූර්ණ රජ වෙන්න තියෙන සමාජයේ විසින් උසස්ම සැලසීලි ලබන්න නම් කරලා හිටු මේ රජතුමාට තේරුණා මෙතන තමයි ගැලුම තියෙන්නේ කියලා. මේ જાතියට, ජරාවට, ව්‍යාධියට, මරණයට නැත්තම් ලෙඩෙක්, මහල්ලෙක්, මලකඳක් දැකලා පැවිද්ද තමයි සමාජගත උත්තරය කියලා තේරෙනවා. හැබැයි ඒක මේ ආර්ය ශාසනයක පැවිද්දක් නෙවෙයි. ඉතින් මේ පැවිදි වෙච්ච කට්ටිය බමුණු ආගම කියලා මේක බමුණන්ගේ වේදේ දන්න කට්ටිය කියලා පස්සේ පචයක් ගැහුවා. ඇත්තටම පැවිද්ද බමුණන්ට විරුද්ධ වෙච්ච කට්ටිය. ඒ නිසා බ්‍රාහ්මණ ආගම බමුණන් විසින් අරගෙන ආපු දේවල් පැවිද්දන් හා සම්බන්ධ කිරීමේ පටලවිල්ලෙන් පස්සේ තමයි Hindu ආගම ඇති වුනේ. Hindu ආගම බුදුහාමරණ පස්සේ වෙච්ච එකක්. නාමකරණයේ වෙනසක්. ඒසකොට මේ පැවිද්දන් ළඟ තිබුණේ සමාජ සංස්ථාට විරුද්ධ වචන. සමාජ සංස්ථාව උසුළු විසුල්ලක් කරන වචන. අද බමුණෝ අද Hindu කට්ටිය කියනවා අපි ළඟ තිබුණා කියලා සියලු මානවයාගේ දැනුම ත්‍රිවේදේ වාසේ ඇත්තටම ඒගොල්ලන්ට විරුද්ධව කියපු වචන ටික තමයි ත්‍රිවේදේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ පැවිද්ද සංස්ථාගත කළේ. පැවිද්ද නම්බුකාර දෙයක් වඩපත් කළේ. ඉතින් පැවිද්දයි කියලා කියන්නේ අතපැල්ල වැටිච්ච එක. හරක් හොරා. පොලිසියෙන් අල්ලන එක. හැංගෙන්න තැනක් නැතිකොට පැවිද්ද කරයි තිබුණේ. සර්වඥාණන් මේක ඉතාමත් නම්බුකාර සක්විත රජකමටත් වැඩි තැනකටපත් කරා. ඒකෙදි ඇත්තටම මහාවීරත් නිගණ්ඨනාත පුත්තත් බුදුරජාණන් වහන්සේ සෑහෙන සේවාවක් කරා මේ අතපල්ලේ වැටුණා කියලා හිතාන හිටපු සමාජ සංස්ථාවට විරුද්ධව නැගී හිටපැත්තන්ට පදනම සකස් කර දීලා රජුරුවන්ගෙන් වැඳුම් ලබන තරමට බුදුජාණන් වහන්සේකපත් කරා. ඒකට හේතුව බුදුරජාණන් ශිෂ්‍යශ්‍රීය කොළියෙන් පැවිදුනේ බමුණු ආගමට ආවඩන්න ගියේ නෑ. පැවිදි වෙලා පැවිදි ධර්ම පෙන්ලා දුන්නා. චිත්ත විවේකෙ පෙන්ලා දුන්නා උපදි විවේකෙ පෙන්ලා දීලා පැවිද්ද එතන එතන හිඟා කකා මන්ත්‍ර ජප කර කර මිනිසුන්ට ආශිර්වාද කරන වැඩක් නෙවෙයි තමන්ගේ සුභ සිද්ධිය බලන තැනක් බවට පැවිදි ජීවිතේ ව්‍යාකරණයක් හදලා දීලා පැවිදි ජීවිතේට චර්යා පද්ධතියක් හදලා දීලා ගිහියන් අතර පැවිද්දන්ට පැවිදි යුතු සම්බන්ධතාවය පෙන්ලා දීලා ගිහියන්ගේ නිසි ගෞරවය පැවිද්දන්ට අරන් දීලා ඒක සංස්ථාගත කළේ සර්වඥාන්ත. ඊට පස්සේ තමයි ඔය බ්‍රාහ්මණ ආගම පිරිසිදු වෙලා Hindu ආගමක් වශයෙන් දියුණු වෙලා අන්තිමට Hindu ආගම ආය බුද්ධ ආගම ඇතුළට උරාගත්තා. දැන් ඉන්දියාවේ මොනම බුද්ධ ආගමක්වත් නැහැ. මොනම පැවිද්දක්වත් ඒ තරමටම මේ සමාජය මේ විශාල සතා ඒ Tamanට විරුද්ධව යන පැවිද්දව එක්කෝ සිප වැරදගෙන බිම දානවා එහෙම නැත්නම් ගහලා බල බිම දානවා. ගහලා බල බිම දානවා. ඒ නිසා පැවිද්දට තියෙන්නේ පුණ්‍ය දෙක මැද තමත් තමුන් තිබෙන්නේ. ඊයක විදියටනේ ඒකලනේ පැවිදි වෙන්නේ. පැවිදි වුණාට පස්සේ තේරුම් ගන්න ඕන මේ සමාජය කියන එක කොහොමඩක්වත් පැවිද්දට කැමති එකක් නෙවෙයි. පැවිද්දට කැමති එක සමාජයේ ඉන්නෙත් නැහැ. සමාජයේ ඉන්නේ පැවිදි වෙන්න කො බැරි ඉතිහාකාරයක් එහෙම නැත්තම් ඒක කරගන්න දන්නේ නැති කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක්ගෙන් මේ එපා වහයට හොති බෙදිල්ලක් තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඔය දෙල්ලන් අතේ වැවිද්දක් කරගෙන යනවායි කියන්නේ මේ වගේ ගාථා වලින් අපි තේරුම් ගන්න ඕනේ ඕරෝපීත්වා ගිහිවියන් ජනානි කියලා කියන්නේ මේ ගිහි ඇඳුම් පැළඳුම් ආභරණ ගලවලා දාලා මේ චිත්තවාන බීරෝ ගිහි බන්ධනානේ ගිහි බන්ධනයෙන් වෙන්වලා යම් කිසි කෙනෙක් ආවට පස්සේ තවදුරටත් ওই ගිහියන් පිළිබඳ විශ්වාසය තියාගෙන නැත්තම් ගිහියෝ ඉස්සරහින් තියාන කටයුතු කරන්න පටන් අරගත්තොත් එහෙමනම් ඒතකොට චිත්ත වේගයක් ලැබෙන්නේ. අනිවාර්යයෙන්ම නැහැ. අන්නේ චිත්ත විවේකේ ලබා ගන්න ගියන් එක්කත් කටයුතු කළ යුතු ආකාරයක් තියෙනවා. උපවඤ්ඤාඤ්ඤ නිසිතා අගාරා සරගාරාච උපවඤ්ඤාඤ්ඤ නිසිතා සාරාදයන්ති සද්දම්ම යෝගක්ඛේමං අනුත්තර. පැවිද්දන් සහ උපවිද්දන් අතර එකිනෙකා පිහිටීමෙන් එකිනෙකා අන්‍යෝන්‍ය වශයෙන් පිහිටීමෙන් මේ ශාසනය කරන්නේ ඒක නිසා මේ පැවිදි වෙච්ච එක්කනට ගියෝ කියන්නේ කවුද කියලා තේරුම් ගන්න ගියෝ කියලා දෙන්න ඕනේ නැහැ පැවිදි වෙන ඉස්සලා තමන් හිටපෙරි තමන් දන්න නිසා. ඒ වගේම තමයි පැවිදි වුණාට පස්සේ ඒ චිත්ත වේගයට වැඩ කළේ නැත්තම් අනිවාර්යයෙන්ම පැවිද්දා ජාතික මට්ටමේ විහිළුකාරයෙක් වඩටපත් වෙනවා. ඒ මනුස්සයා නිකන් ලෙල්ලටත් නැති කටුවරත් නැති දෙලොක් අතර හිර වෙන කෙනෙක් වඩටපත් වෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ අමාරුවෙන් ලබාගත්තා වූ පැවිද්දක් ඒක පන්නරයක් තියාගන්න නම් අරසා කරගන්න නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ගිහි බන්ධන කියන මේ කාම බන්ධනයන්ගෙන් ගැලවීම සඳහා තියෙන අබිනිෂ්ක්‍මණය එහෙම නැත්නම් ගීකේ නික්මීම බාහිරේ සිවුරද ගැනීමෙන් ඉසබෑමෙන් පමණක් වෙන එකක් නෙවෙයි ඇතුළත තියෙන මේ කාමය අතහැරලා කාම සංඥාව අතහැරලා රූපයකට හිත බැඳීම කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ මේකට කියනවා රූප කර්මස්ථානයක් ඊටාම සමීපව ඇසුරු කරනවායි කියලා කියන්නේ කාමයේ අතහැරීම භෞතික සිදු කරන අතර ඒ අතරමැදි මතුවෙන කාම සංඥාවල් වලට ලෑස්ති වෙලා මේ පැවිදි සන්නාහය බඳ ගන්න. බඳගෙන භෞතික වශයෙන් තමයි කාමයන්ගෙන් කායික වශයෙන් අයින් වෙනවා. අයින් වුණාට වස්තු කාමෙන් අයින් වුණාට ක්ලේශ කාමයේ Tamanට එළවෙලව පහර දෙනවා. එහෙම නැත්නම් ගිහි විශාල හෝ වේවා කුඩා හෝ වේවා නෑ පිළිවෙලක් අතහැරියාට කුඩා හෝ වේවා මහත් වූ වේවා භවගෝ භවභෝග පිළිකර අතහැරියාට ඒවා පිළිබඳව මතක ඒවා පිළිබඳව තියෙන බැඳීම් මානසික බැඳීම් අපි කොයි ලෝකෙකියත් පිටපස්සෙනවා ඒ නිසා මේ ඥාතීන් සහ වස්තු කුලයා කෙරේ ගණයා කෙරේ යති බැඳීම සහ වස්තු කෙරේ යති සම්බන්ධතාවය ඒව අතහැරීමෙන් අබිනිෂ්ක්‍මණය කරන්න පුළුවන්. අබිනිෂ්ක්‍මණය කරපු එකනට චිත්ත විවිධයකට කටයුතු කළොත් පමණක් අපි කිව්වොත් පැත්තකට වෙලා අටඥගත වෙලා උක්කමූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා ඒ ලබාගත කායික චිත්තයක බාරපත් කරන්න ගිය ගමන් එයාට අර අත්‍යරපු දේවල් වල පිටපත මතක සටහන ඒ වගේ ඇලී ගලී වාසය කරනවට වඩා සැරින් එන්න පටන් අර ගන්නවා. හරියට තුවාලෙක් වන මුඛේ පෑදුවාට පස්සේ වැඩියෙන් රිදෙනවා වගේ. ඉතින් ඒක නිසා ගිහිගෙට ආධිනව දැකලා ගිහිගෙන් වෙන් වුණාට නෙක්ඛම්මයක් පැවිතක් ගත්තට පැවිදි වුණාට පස්සේ විශාල දුක්කක් තියෙනවා. ඒක එන්නේ කාමයාගේ නැත්නම් වස්තු කාමයා නිසා නෙවෙයි, ක්ලේශ කාමයා නිසායි. ඒකට ඒකට කියනවා කාම සංඥා කියලා. මෙන්න මේ කාම සංඥා ටික තමයි නීවරණ ධර්ම කියලා කියන්නේ. මේ කාම සංඥාවල් ඊතරතරේ ඉන්නකොට එනවට වැඩිය බණ භාවනා කරන්න යනකොට ඒ කියන්නේ කාය විවිකෙන් පස්සේ චිත්ත විවිකට යනකොට ප්‍රධාන වශයෙන් කැපිපෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේකෙන් තමයි අර කරපු අබිනිෂ්ක්‍මණය පන්නරයක් තියාගන්න. කරපු අබිනිෂ්ක්‍මණය අරසා කරගන්න. ඒ නිසා යම් කෙනෙකුට චිත්ත විවිකේ නැත්තම් එයා රූකඩයක් වශයෙන් පැවිද්දෙක් වශයෙන් ජීවත් වෙනවා. ඒකත් හරි දණු කඩක්. ඒකත් හරි සිපිරිගයක්. එතකොට ඒ ලෝකෙත් නැහැ මේ ලෝකෙත් නැහැ. ඒ නිසා ඒ පඬිතරාමේ ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරනකොට මූල කර්මස්ථානයේ හිත තියාගෙන ඉන්න බැරි නම් මෙනෙහි කරන්න බැරි නම් ඒ මිනිස්සයා ඒ පර්යාංකයේදී ලෝක දෙකක් මැද හිර වෙනවා. තිවිච්ච කාම සම්පත්තියක් නැහැ. හම්බ කරන්නෙත් නැහැ. ඊට පස්සේ හිතේ විවේකෙකුත් නැහැ. ඉතින් ඒක නිසා ඒ මිනිස්සයාට ගොඩක් අනුකම්පා කරන්න. භාවනා කරන්න උත්සාහ කරන භාවනා හරියන්නේ ඒ මනුස්සයාට අවශ්‍ය දේවල් තමයි ඔය කමඨාන් සුද්ධ කිරලි, ආප්තෝපදේ සකස් කිරලි, අත්තල් බැඳිලි ඔක්කොම කරන්නේ ගීගී අතහැරියා. නමුත් චිත්ත විකක් ලැබෙන්නේ ඒක නාට අනුකම්පා කරන්නේ කාම භෝගියා නෙවෙයි ගීගී අතහැරපේ කරන්නේ. නමුත් අද ඒ පැවිද්දට ගිහිල්ලා පැවිද්ද පිළිබඳව උක්කටලි වෙච්ච කෙනාට සියදි විනාශ ගන්නවට කරන්න දෙයක් ඒ තරමටම දුක්ඛිත තත්ත්වකටපත් වෙනවා. මොකද මේ පැවිද්දන් අතරවත් එහෙම නැත්නම් අපි චිත්ත වේග ලබා ගත්ත අයතවත් නැත්තම් කෙනේ අනුකම්පාව අඩු වෙලා තියෙනවා. ඒ නිසා ශාසනයේ තියෙන්නේ ඒ කීකිය තේරියා මොනවාරි ක්‍රමයකට කීකිය තේරියා. නමුත් ඊට පස්සේ චිත්ත වේග පිළිබඳ කටයුතු කරනවා හරි කියලා නැත්තම් එයා පිළිබඳව පූර්ණ ආරක්ෂාවක් පැවිද්දන් අතර තියෙන්න ඕන නිසා පැවිද්දන් අතර සමගියක් සංසි බොහෝම ලොකුවට සලකනවා සමග්ගාණන් තපෝසුකෝ හැම කෙනාම තේරුම් අරගන්න ඕනේ මේ භාවනාවට ආවහල්ලා භාවනා හරියේ නැති කෙනා භාවනා හරියන කෙනාටත් වැඩිය ගිහියටත් වැඩිය හිත ලෝක දෙකක්ම දෙහිර වෙනවා එයාට අවශ්‍ය වාතාවරණය සකස් කරලා දීලා කවදා හෝ එයාට පුළුවන් වුණොත් මේ ගී බන්ධන අතරින්ද සියුම් මට්ටමේ එහෙම නැත්නම් අපි ගොත් කාම සංඥාවකින් අයින් වෙන්න ඒකට කියන්නේ කාම ඡන්දය කියලා ඒක ඇත්තටම මනුස්ස ලෝකේ කෙනෙකුට හිතා ගන්න බැරි දෙයක්. මේ ලෝකේ ජීවත් වෙන ගමන් කාමච්ඡන්දේ පිටු දකින්න පුළුවන් වෙයි. తాවකාලිකව පිටු දකින්න පුළුවන් වෙයි කියන එක හිතා ගන්න බැරි විදිහටයි මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. හැමදේම තියෙන්නේ කාමයට. අපි කරන්නේ උදේ ඉඳලා හැන්දෑව වෙනකන් කාමයේ වඩන එක. ඒක නිසා අනික් ගමන අපි ඒකට විරුද්ධව කටයුතු කරන්න ගියාම කාමේ විවිධාකාර වංචනික ක්‍රම වලින් විවිධාකාර ෂට ක්‍රම වලින් විවිධාකාර මායාවී ක්‍රම වලින් නැවත පෙනී හිටිනවා මායя අයින් වුණාට පස්සේ යාගේ දూరు තුන්දෙන ඇවිල්ලා තණ්හා රති රඟා මායා කරනවා වගේ. ඉතින් එතකොට මායя පෙරද්දුවත් මේක පරද්දනවා කියන එක ලේසි නෑ. මේ තණ්හා රති රඟා පරද්දනවා කියන එක ලේසි නෑ. ඒ නිසා යෝගාවචරය හිතුවොත් තණ්හා රති රඟා දකින්න හම්බුණා නොමිලේ මට වෙන කෙනෙකුට මට සල්ලි ගෙවන්න ඕනේ කියලා. ඒ වගේ කල්පනාවක් ආවොත් ඒ කියන්නේ අබිනිෂ්ක්‍මණයක් කරන දන්නේ නැති කෙනෙක්. එයා මේ ගිහි සැප අතහැරලා ඇවිල්ලා වෙන මොකද්ද සැපක් අල්ලලා වනසටපත් වෙනවා. ඒක නිසා ඒ චිත්ත විවේකේ ලබා ගැනීම සඳහා කටයුතු කරනකොට ඒ කාම ඡන්දය කියන නීවරණ පළවෙනි නීවරණ නැති කිරීමට තියෙන්නේ නෙක්ඛම්ම සංකල්ප. නික්මීමේ සංකල්ප, කාම සංකල්ප, මිච්ඡා සංකල්පයක්. ඒකට සම්මා සංකල්පයක් කරතින නික්මීමේ සංකල්ප. ඉතින් ඒ පුද්ගලයාන ගිහිගේ ඉන්නෙක්මීම මේ තාක්කල් කරපු එක පෙරවුවක්. ගිහිගෙන් අතහැරලා නික්මුණා. ඒකට තේරෙනවා නික්මුණාට මොකද ගිහිගේ පිටිපස්සේ එළවෙලා පහර දෙනවා. ඒ මොකද මෙතෙක් කල ගිහිගේ කිසිම දෙයක්වත් තිබේ හම්බෙච්ච දේවල් නෙවෙයි තටමලා කඹුරලා මහන්සිලා හම්බ කරපු දේ. ඒ හම්බ කරපු දේවල් පිළිබඳ අපිට එකට එකට එකට එකට වෙන වෙනම බැඳීම් තියනවා සීනහස තියනවා. ඒක භෞතික වශයෙන් බුල්ඩෝසර් දාලා තල්ලු කරත් අයින් කරත් අපව ඒක එන්න පටන් ගන්නතර පස්සේ Tamanට කළ හොඳ පස්සෙන් එළවලෝ කියන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක මොනම තාලකින්වත් තාම මේ ගීසප ලබා ගත්තේ නැති කෙනෙකුට කියලා විස්තර කරන්න බෑ. ඊමණසයිත නෙමෙයි අපි ලබා ගන්න උත්සාහ කරන මේ ඔයා නැති කරන්න උත්සාහ කරන්න හදනවා කියන. ඒ වගේම කාම ලෝකේ අතහැලා පැවිද්ද සම්පූර්ණ කරපෙන්නාටත් කියා හිතන්න බෑ. මේ මනසගේ ඊගත හැල්ලවිලා තාමත් ඒකමයි කල්පනා කරගෙන ඇඳේ පුදියන්නේ කියලා. ඉන්නේ එතන තමයි යෝගාචරය ඉන්නේ. අන්න ඒ නිසා මේ නෙක්ඛම්ම සංකල්පය එහෙම නැත්නම් මේ කාමච්ඡන්දේ ඉක්මන නෙක්ඛම්ම සංකල්පයට යන්න බැරිකම කියලා කියන්නේ අධි කුසලය නොදැනීම කියලා අපේ පොතවල සඳහන් කරන්නේ. අධි කුසලයේ දන්නේ. එයා තාම කල්පනා කරන සාමාන්‍ය කුසල් කර කර පැවිදිකම රැකගන්න. එයා දන්නේ නැහැ පැවිද්ද තියෙන ගීකයට හැරීමේ තියෙන ශ්‍රේෂ්ඨ දේ මේකයි අධි කුසලයේ මේකයි කියලා දන්නේ ඒ නිසා අද පැවිද්ද කරන පින්කම් දිහා බලනකොට පේනවා ඒව නිකන් එළුවන්ගේ යුද්ධයක් වගේ ගෑණි මිනිහාගේ බත්තලිය දෙනකන් තියෙන රණ්ඩුව වගේ කරගන්න දෙයක් නැතිකම නිසා පැවිදි වුණා මේ අර ලෝකේ රවට්ටන්න කරන වැඩක් වගේ ලාමක කුසල් කර කර ගත කරනවා ඒ ලාමක කුසල් ගත නොකර පැවිද්ද කරන්න පුළුවන් කියන එක නෙවෙයි මම මේ කියන්නේ ඒක අවශ්‍යයි. අරවට වැඩිය පව් කරනට ඩිපින් කර කර ඉන්න එක හොඳයි. නමුත් ඊමෙද කළ යුතු අධි කුසලයක් කියලා එකක් තියෙනවා. ඒක තමයි චිත්ත විවේකේ. අන්නේ චිත්ත විවේකේ පැත්තක තියලා ඒ විනෝඩ මේ ලාමක වැඩ කරනවට බුදුජානනාංශය සඳහන් කරලා තියෙන්නේ මේ මිනිස්සයා පැවිද්දෙක් වගේ වේවා. ලැබිච්ච විවේකය, ලැබිච්ච උදකලාව, ලැබිච්ච ඒකචාරී ජීවිතය මේ විදිහට භාවනාරාමතාවයකට භාවනා රතියකට පහනාරාමතාවයකට පහන රතියකට යන්නේ නැත්තේ එයා දන්නේ නැහැ ඇඳුම කෙරේ පිට නැහැටි. එයා දන්නේ නැහැ ආහාර ටිකේ පිට නැහැටි. එයා දන්නේ නැහැ ඉන්න සීනාසනෙට පිට නැහැටි. යම් කිසි කෙනෙක් සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේන ඊතරීතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී නේවත්තනුක්ඛන්තේ චිනෝ පරම් වම්බේති කියන විදිහට ලදයම් සිවුරකින් සතුටු වෙලා ලදයම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරලා අනේ මට ලදයම් සිවුරකින් සතුටු වීමේ ගුණය තියෙනවා කියලා තව කෙනෙක් පහත් නොකල වැඩ නොකර තම උසස් නොකර කටයුතු නොකරන කෙනාට පමණ භාවනා කරන්න විවේකයක් තියෙනවා. භාවනා විවේකය සලසෙනවා. එයාට මේ ලැබිච්ච සිවුර ගැනත් තාම සන්තෝෂ මදි නම් මේක දික් කරන්න ඕනේ, පළල් කරන්න ඕනේ, උස් කරන්න ඕනේ, වර්ණය හදන්න ඕනේ කියලා ඒ ලදයම් සිවුර පිළිබඳව ඊතරීතර චීවර සන්තුට්ඨිය කියන ලදයම් සිවුරකින් සතුටියම දන්නේ නැති කෙනා කොයි තැන මොන දේ කරත් අර ලැබිච්ච සිවුරෙන් කෙලස් වපුරවන. ඒ වගේම ඊතරීතර පින්නපාත සන්තුට්ඨිය ආචවන්නවාදී ලදයම් පින්නපාතය පාත්‍රණ ගියාට පස්සේ නැදෙන මොන මල දානයක් හරි කරා ඒක ගැන කතා නොකර ලද්දදී සතුට වෙන්න දන්නේ නැත්නම් ඒ මනුස්සයාට හිතේ විවිකයක් එන්නේ නැහැ වන භාවනා කරලා පැත්තකට. ඇත්තටම මේ විදිහට අර අකමැත්තෙන් වළඳන ආහාරයත් මනසේ දිරවන්නෙත් නැහැ, උදට හපන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා කෙලෙස් වගුරුවන. ඒකම ලදයම් සේනාසනයක්. ඉතරීතර සේනාසන සන්තුට්ඨියාච වන්නවාදී. ඉතරීතර ජීව ජීව සේනාතන සන්තුට්ඨියාච ජීව සේනාසන සන්තුට්ඨියාච වන්න. ලදයම් සේනාසනයක් තියෙනවනේ ඒකෙන් සතුට වෙන්න ඕනේ. සතුටලගේ ಗುಣ ගායනා කරන්න ඕනේ. එහෙම නැත්නම් ಗುಣ කියන්න ඕනේ. මේකයි හොඳම දේ පැවිද්දට. ඊට පස්සේ ඒ මට තියෙනවා මේ ලදයන් සිවුරකින් සීනාසනගේ සතුට වෙන ගතිය. මගේ අනෙක් සහෝදරයන්ට නැහැ කියලා පැවිදි සහෝදරයට දොස් කියන්න යන්නත් එපා. ඒකෙන් මම උසස් එයා පහත් කියලා පෙන්වන්නත් එපා. අන්න ඒකේ සෝයි තත්ත දක්වවඩලසෝ සම්පජානෝ පතිස්සතෝ අන්න ඒ කටයුත්තේ දක්ෂ නැත්තම් චීවර පින්නපාත සේනාසන කියන මේ තුනේ මේ කෙලෙස් වගුරු වල හැටි නොවැගිරවීමේ දක්ෂකම නැත්තම් මනස කාදාකත් භාවනාරාමයක් ඇති වෙන්නේ නැහැ. භාවනාරතියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා භාවනාරාමයේ තැතිවීම භාවනාරතිය නැතිවීමද කියන්නේ අදි කුසලයට කම්මැලි වීම. මේකට අපේ පොතේ සඳහන් කරලා තියෙන්නේ අරතිය කියලා. භාවනාරාමතාවේ නැතුව වෙනුවට භාවනාවට අරතිය පහළ වෙනවා. පහාණයට අරතිය පහළ වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සිවුරු පිළිබඳ කතා කර කර ඉන්නවා. පින්නපාත ගැන කතා කර කර ඉන්නවා. සීනාසනය ගැන කතා කර ඉන්නවා. ඉතින් ඉවත් කියන ඉතින් ගියන්ට නෑනේ අපිට විතරනේ තියෙන අපි ඒක නාඩම්බර වෙනවයි කියලා. නමුත් ඒකේ අධික ලෙස යටි සදී පැහැදී කටයුතු කළොත් ඊට භාවනාරාමතාවයක් භාවනාරතිය පහනාරාමතාවයක් පහනරතියක් නෑ. ඒකට අරතිය නැමැති මායя මාර සීනාව මෙයාව යට කරනවා. දසමාර සේනාවෙන් පළවෙනියෙන් ඉන්නේ කාමාතේ පඨමා සේනාව. කාමයට පළවෙනි ဒုတိ ය අරති. මාර සේනාවේ පළවෙනි එක නම් කාමේ කවුරුත් දන්නවා සංසාරෙට බැඳලා තියෙන කාමේ නිසා. දෙවෙනි එක අරතිය. අරතිය කියලා කියන්නේ අධි කුසලයේ තියේදී ලාම කුසලයේ බොහොම කෑ ගහලා කෑකො සංගාලන රට්ටුත් කලබගෙන ලාම කුසලයේ කර කර ඉන්න එකනට කවදාකවත් ඔය චීවර පින්නපාත සීනාසන කියන එකේ සතුටක් ගන්න බෑ ගත්තොත් එයාට ව්‍යාවෘත වෙන්න තැනක් නැහැ. ඒ නිසා ඒව ගැන කල්පනා කර ඉන්නකොට එයාට ඇඟට නොදැනි භාවනා රාමතාවේ භාවනා පහන රාමතාවේ නැති වෙනවා. තව විවේක නැති වෙනවා. චිත්ත විවේක නැති වෙනවා. ඒ සංකල්පයම කියන්නේ කාමච්ඡන්දය. ඒකට ප්‍රතිපක්ෂ සංකල්පය තමයි නික්ඛම සංකල්පේ ලදයන් සිවුරකින් සතුටු යාම. ලදයන් පින්නපාතකින් සතුටු යාම. ලදයන් සීනාසනයෙන් සතුටු යාම. ඒ සතුටු වෙලා ඒ සතුට වීම පිළිබඳ ಗುಣ ಗುಣ කියලා මම සතුට වෙනවා අර සතුට වෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් ඇති කරගන්නෙත් නැතුව අනුපහත් කරගන්නෙත් නැතුව Taman උසස් කරගන්නෙත් නැතුව නොලදයම් සිවුරක් සේනාසනයක් පින්ඩපාතයක් වෙනුවෙන් අනේසරං අපපති රූපං ආපති ශ්‍රමණ ප්‍රතිරූප නොවන දේවල්ටපත් වෙන්න එපා අනය වේෂණ වලට මේ මේ ගවේෂණ වලට යන්න එපා මේක හොයා යන්න එපා ආන්නේව කටයුතු කරනවා නම් එයාට ඒ නිසා ඒ චිවර පිටපාසී නාසන વિશે නිතරම නිකම්ම සංකල්ප පහල කරන්න. ළඟ මේ දේ තියෙන්නේ පිළිවා ගන්න විතරයි. පිටපාසී තියෙන්නේ බඩ දෙවිල ඇති කරන්න විතරයි. මේ සේනාසනේ තියෙන්නේ අවශ්‍ය පීඩන කරන්න විතරයි. ඒස ඔය මදයි. ඒස සාරිපුත්‍ර සාංශි සඳහන් කළා තියෙනවා. ඔබට බත් කනකොට පිටු හතරක් පහක් ඉද තියෙද්දී බඩේ සිටි වතුර පෙන්න පුරුදු යක්. එහෙම නැත්නම් අපිට කවදාකවත් පින්න පාතෙන් සරසෙන්න ලැබෙන්නේ නැහැ. චත්තාරෝ පංචාලෝපේ අභූත්වා උදකම්පීවේ. බඩ පිරෙන කම්පත් ඛණ්ඩ යන්න එපා. ඒකට උඩ කුසීතකම් පහළ වෙනවා. කාබිරි ඇටෝම් ගෙදර ගියාගේ කාලා බුදියන්ට හිට වෙන්නේ. ඒ නිසා ඒක දැනගන්න. විඳ ගන්නකොට අනිත් දෙක දෙවෙන්නේ නැත්තර මේ තනක් තියෙනවා නම් ඕකට භාවනා කරපන්. ඕවා ආදාදායිලා කරන්න බෑ. ඒ වගේම මේ සිවුර මේ අවශ්‍ය නැති කරන්නයි මේක තියෙන්නේ. මැෂි මදුරෝන් නැති කරන්නයි තියෙන්නේ. ඒ වෙනතම මිනිසුන්ට කාමයේ දනවන්නවක්වත් මැචින් කලර්ස් හොයන්නවත් නෙවෙයි. ආන ඔය විදිහට මේ කටයුතු දන්නේ නැත්නම් එයා චිත්ත විවේකයට ලෑස්ති නැති බව. එයා චිත්ත විවේකයට ප්‍රායෝගික ඥාන ලැබල නැති බව. ඒ නැත්නම් දීන ඥානවට පිළිගන්න කැමති නැති බව. එයාට විතරක් නෙවෙයි සමාජයේ අත්‍යක ජීවිතනෝනික අපේ. ඉතින් පැවිද්දන්ගේ අපි ළඟ තියක් තියෙන හැම දැකපම් පොඩ්ඩක් අට්ටු කරලා කියනවා. අපි ඔක්කොම මේ බර මේ වෙච්ච දේවල් අතහැරලා දාලා අවිල්ල තියෙන්නේ පොඩි පුංචි දේවල් වලට උවිත වැඩි නගලන්න යන්න එපයි කියලා ඒ ජාතක කතාවලත් වෙන්නවා රජවරු දෙන්නෙක් වෙන වෙන රාජ්‍යවලින් රජකම තහල කියලා පැවිදි වෙලා කාලයකට පස්සේ මේ ලුණු රස හොයන්නයි තෙල් ටිකක් ගන්නයි ජනේ අතරට යනවා ජනයාට යනවා කියලා කියනවා. ඔය උයනකට ආර විලා ඉඳලා ඒ ටික සපයන ආය කැලේට යනවා. ගියාට පස්සේ ඒක රජ කෙනෙක් හරක් අඟක දාලා ලුණු ටිකක් තියාගෙන ඉන්නවා. අනෙක් රජුරු ওই කැලේ කොළ ටිකක් තම්බලා කනකොට මේ රජුරු කියලා කියනවා. රජු කියන්නේ අපරදා මේ උඹේ ළඟ තියෙන කෑම කිසි රසක් නැහැ. මං කියනද උකට වැඩක් තියෙනවා. මහලක ලුණු ටිකක් තිබුණා ලුණු ටිකක් දාලා කපන්න. ඒතර අනික් රජුරු අහනවා. උට රජ සප අතාරින්න පුළුවන් ඒ ලුණු ටික දාපු ලුණු අඟ අතාරින්න බෑ. හිතෙන්නත් ඇවිල්ලි වෙලා දැන් අජිනමොටෝ වෙනවා උම්මලකඩ හොයනවා ඒක නැති වෙලා එන ගෝසා මේ රාජ්‍ය කතා හැරලා ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒ නිසා ඔය පැවිතර ගියාට පස්සේ Taman චිත්ත වීකේ පිට කටයුතු කරනකොට මේ අතහැර දැමීම නැත්නම් එක්කම සංකල්පය මේ උදේට තියෙන දවල්ට නැති එකක් නෙමෙයි උදේට දවල්ට තියෙන රැට නැති එකක් නෙමෙයි දෙවේලේ පවත්වන මේ සංකල්පේ තියෙනවා නම් ඒකට කියන්නේ පැවිදි ලක්ෂණ නැත්නම් ශ්‍රමණ ගුණ ශ්‍රමණ ආකල්පය බැවලිෂ් නැහැ ඒක ලේසි නෑ මොකද අපේ යන්ත්‍රය හදලා තියෙන්නේ මේක සම්බන්ධයෙන් එකිනෙකක් පරයාගෙන යන තරඟකාරී ජීවිතයකට. ඒ නිසා යම් කිසි කෙනෙකුට කාමච්ඡන්දේ හිතට පහළ වෙනවා නම් භාවනාවේදී එයා කිව්වොත් මොන කමඨාන වැඩුවොත් කාමච්ඡන්දේ නැති වෙන්නේ. සමතේ වැඩුවොත් විපස්සනා වැඩුවොත් කියලා ඒකත් බලංගු ප්‍රශ්නයක් තමයි. නමුත් ඒත් එක ගොඩාක් කල් ඇසුරු කරලා බලන්න ඕනේ මෙයාට සිවුරට ඕනට වැඩි කැමැත්තක් තියෙනවා. මචං පින්න පාත පිළිබඳ කවදාකවත් සතුටු වෙන තුක පිළිබඳ හැමදාම වාද කරන කෙනෙක්. මොනම සේනාසනයක් එක්කවත් සතුටු නැහැ. ඒව ගැන පිළිතුර හොයන බලන කෙනෙක් නම් යාට කියන්න වෙනවා. මේ භාවනාවේ දෝෂයක් නෙවෙයි තියෙන්නේ ආජීවයේ දෝෂයක් තියෙනවා. ආජීවය හදාගන්න. ඒක මේ භාවනාවත් සීලයත් අතරමැද තියෙන එක. ආජීව පාරිශුද්ධිය නැහැ. ඔබ කන හැම වෙලාවෙම කැම පිළිබඳ සතුටු නැහැ. සිවුරාදින හැම වෙලාවෙම සිවුරු පිළිබඳ සතුටු නැහැ. සීනාසනයට යන්නේනකොට සීනාසනය පිළිබඳ සතුටු නැහැ. ඉතින් එහෙමනම් කොහොමද ඔපරේෂන් තියටර් එක කුණු වෙලා නම් කොහොමද ඒක ඇතුලේ තියටර් එක ඇතුලේ පිරිසුදු ඔපරේෂන් එකක් කරන්නේ? කොහොමද පිරිසුදු ඔපරේෂන් එකත් ලීඩ අසු වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ? ඔපරේෂන් තියටර් එකෙන්ම පිසිපීජ ඇතුලේ. ඉතින් ඒ தত্ত্ব බුදුජානනාංශයේ කියලා, පෙන්නලා, ප්‍රස්තාර කරලා, පොත්වල ඉලා, කටපාඩම් කරන්න කියලා තියෙන ශාසනයක් තමයි ථේරවාද ශාසනය කියලා කියන්නේ. ඉන්සයිකර බැස්සර පස්සේ ඇතුලින් විතරක් නෙවෙයි විරේචනය කළ බඩ සුද්ධ කළා, සුද්ධ කරන්නේ පිටිමුත් සුද්ධ කරනවා. සු පිටින් විතරනේ ඇතුලින් සුද්ධ කරනවා. ඉතින් මේක තමයි සැදී පැහැදී සිට ගැනීමට කියනවා සුවච ගතිය, කීකරු ගතිය, නිහතමානී ගතිය, ආධුනික ගතිය නිතරම තියෙනවනම් පැවිදි වුණාට පස්සේ පැවිදි නිසා යුද්ධයක් තියෙනවා. පැවිදි වුණාට පස්සේ ඒ යුද්ධ දිගටම කරගෙන යනවා. වෙන විදිහකට කියනවා අපි කලාතුරකින් හරි කමන්නේ කියලා හිතමු. తాවකාලිකව හරි ටික කාලයකට ගිහිල්ලා මේ වගේ පූර්ණ කායින භාවනා කරන්න පටන් ගත්තයි කියලා. ඉතින් එන්නත් ඉස්සලා සෑහෙන යුද්ධයක් කරන්න ඕනේ මේක වලතොරවල තියෙන වකීම අනේ කරලා පවර්ලා එන්න. ඒත් ආවට පස්සේ ඒ අනේ එන්නේ ඉස්සර නම් අර ඇන් කට්ටියත් එක සාකච්ඡා කරන්න පුළුවන්. මොකද කරනවා මේ ටික කරනවා මම මේ ටික කාලේ නිකන් ඉන්නවා කියලා එන්න මෙහෙට ආවට පස්සේ කවුරුත් නැහැ සාකච්ඡා කරන්න සාකච්ඡා කරන්න තියෙන්නේ කාම ඡන්දේද නිකම්ම සංකල්පේද කියලා. ඉතින් අපි හිතමු අමාරුයි තමයි එහෙම නැත්තම් දීර්ඝ කතාවක් කෙටි කරන්න වෙනවා. අපි හිතමු తాවකාලිකව යම් කිසි කෙනෙකුට පුළුවන් උනායි කියලා වර්තමානයේ මෙහිට පවත්තලා. ආනාපානියේ මෙහිට පවත්තලා. වම දකුණ කියන එකේ මෙහිට පවත්තලා. වෙනදට වැඩිය හිත පවත්තලා ටිකක්. එයාට තේරුම් ගන්න පුළුවන් උනා කියලා මේ සා විශාල කාමච්ඡන්දේ මන් දැන් తాවකාලිකව යටපත් කළා. මට මෙච්චර වෙලාවක් එක දිගට ධක්මන කරන්න යන්න පුළුවන්. ඊට වැඩිය පුළුවන්. නැත්නම් මෙච්චර වෙලාවක් ආනාපාන මුලින් මුල දාලා ඉන්න පුළුවන්. නැත්නම් කොහේ හිත ගියත් මට දැන් මම දැන් මෙතන කියන තැන ගන්න පුළුවන් කියලා එයාට යුද ප්‍රකාශ කරන්න පුළුවන් දැන් කමච්ඡන්දයත් එක්ක මයි ළඟ ආයුධ තියෙනවා. වරෙන් එනවනම් වරෙන් මම දැන් සටනට ලෑස්ති කියලා මේකට කියනවා චිත්ත විවේකී. හිතට හම්බෙන ස්පාසුව කියන චිත්ත විවේකී කියලා. හැබැයි මේ චිත්ත විවේකී කියලා කියන්නේ නැවත කාමයේ ඇති නොවීම සඳහා කරන හටනක් නෙවෙයි. මතුවෙන මතුවෙන කාමය යටපත් කරගන්න පුළුවන්. බොහෝ යටහත් පහත් තත්වයක්. බොහෝම මේ බංකොලොත් තත්වයක්. පොත් මෙතෙක් නොතිබිච්ච විදියට වෙනකට වැඩිය වර්තමාන හිත පවත්වන්න පුළුවන්. වෙනකට වැඩිය ආනපාන හිත පවත්වන්න පුළුවන්. වෙනකට වැඩිය වම දකුණ හිත පවත්වන්න පුළුවන්. වෙනකට වඩා ජීවිතයේ යම් යම් සිද්ධිවලදී මම දැන් මෙතන ඉන්න බව දන්නවා. ඒක චරගතිය දන්නවා. හැබැයි බොහෝ විට කාමයට යට වෙනවා. ද්වේෂයට යට වෙනවා. නමුත් පරෝපදේශ රහිතව දන්නවා මෙන්න මෙහෙම කාමයේ આવොත් මෙන්න මේ පිළියම කරත හැකියි. මෙහෙම ද්වේෂය આવොත් මෙහෙම කරන්න පුළුවන් කියලා අඩුම කැඩුම ටික උපකරණ මට්ටලක් තියෙනවා නම් තාම සටන ජය අරගෙන නැහැ 100%ක්. නමුත් කවදාකවත් නැති විදිහට අඩිය රකින්න පුළුවන් දැන් කාමයේ යටපත් කරන්න පුළුවන් తాවකාලිකව අන්නේ தත්ත්වෙට කියන චිත්ත විවේකයේ කියලා. ඒකෝයි ගී කිය තැරියට වඩා විශාල වෙනසක්. ඒ මොකද මේ චිත්ත විවේකයේ අවස්ථාවේදී සර්වචනසේ සඳහන් කරන එක නිර්ආමිෂ සුඛයක්. නිතරංග ජයක් විවේකජම් පීති සුඛං විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතියක් සුඛය. ඒක මේ රූප සත්ත්ව ගන්ධ රස වැඩි කරලා සැනකෙලි සැලසුම් කරලා භෝජන සංග්‍රහ සැලසුම් කරලා කාල බිල නටලා ගන්න විවේකයක් නෙවෙයි විවේකේ. ඒකට කියන්නේ ඇහෙන් විවේක වෙනවා රූපෙන් විවේක වෙනවා කනෙන් විවේක වෙනවා ශබ්දෙන් විවේක වෙනවා නායෙන් විවේක වෙනවා ගඳෙන් විවේක වෙනවා දිවෙන් විවේක වෙනවා රසෙන් විවේක වෙනවා කයෙන් විවේක වෙනවා අඩුගානේ ආනාපානය කරන එකත් නැති වෙලා යනවා ඒකව පොට්ටබෙමුත් විවේක වෙනවා මනසෙත් ඒ තාම තියෙනවා මනෝ සංඛාර නමුත් චිත්ත සංකාර නැහැ විතක්ක ਵਿਚාර නැහැ යාට වචී සංකාර වචී සංකාර නැහැ යා තේරන විතක්ක ਵਿਚාර එනවනම් ඔය ආහාර පාවෙන බලාහුල වගේ වෙවිලා යනවා මුල් බැස ගැනීමක් නැහැ මුල්ලැදීමක් නැහැ නිසා යම් ප්‍රමාණයකට බලාපොරොත්තු නැති ආසක් තනින් තන දකින්නා වගේ ඔන්න චිත්ත විවේකේ ඉන්න පටන් ගන්නවා. මේ චිත්ත විවේකය ඒකාන්තයෙන්ම මනුෂ්‍යර පමණ සියලු ලෝක සත්ත්ව සියලු දෙනා අතර මනුෂ්‍යර පමණ ප්‍රයෝගයේ ඉපයහක. උපේපකනාට අර ගීජයතයට වැඩිය විශාල ආඩම්බරයක්, නම්බුවක්, සමාලාට ධ්‍යාන ලැබුවයි කියලා, සමාලාට මාර්ගඵල ලැබුවයි කියලා, සමාලාට අභිඥා ලැබුවයි කියලා පුදුමාකාර ඇත්තක් තියෙන අතර දෙතක් හේතු අන්න ඊට පස්සේ මේ කෙනාට උපදි විවේකයක් වශයෙන් මේ ලැබිච්ච දේවල් ඔබේ බූදලේ නෙවෙයි. මේක උඹට මම මාගේ කියන දෙයක් නෑ. මේක ප්‍රතිපදාවකින් ලැබිච්ච දෙයක්. මේ මට්ටමේදීවත් මම උසස් අනිත්‍යයි පහක් කියලා හිතුනොත් ඒකට කියනවා උපදී විපත්තිය. ලැබිච්ච ආධ්‍යාත්මික සැපය අනුන්තලා බැලීමට කටයුතු කරනවා තමන් උසස් කර දැක්වීමට කටයුතු කරනවා නම් උපදී විපත්‍යක් සිද්ධ වෙනවා මේ උපේවන ලද දෙයම තමන්ට කරදර කරනවා ඒක ඒක උපමා කරන්නේ උණ ගහ පිට හයිය තියෙන මැද පුස්ස තියෙන දෙයනේ උණ ගහේ මල් පිපුණා කියලා කියන්නේ උණ ගහේ විනාශය කේල් ගහේ තයිය තියෙන පිට පොත්තේනේ මැද හර නැනේ ඒක කියන පොතු හර කියලා පොතු අර ගහේ මල් පිපුණා කියලා කියන්නේ කෙල් ගහේ විනාශය. කිතුල් ගහේ පොත්තනේ හරේ තියෙන්නේ පීදුනාට පස්සේ කිතුල් ගහයි කරයි. ඒ වගේ බුදුන් සඳහාගත වෙන කොටලු දෙනක් ගැප් ගත්තා වගේ පොතු අර ගහක මල් පිපුණා වගේ කෙල් ගහක මල් පිපුණා වගේ කාය වික චිත්ත වේලා මිනිස්සයා ආඩම්බර වෙන්න ගත්තොත් මේ පිට කියා පාන්න පටන් අරගත්තොත් අතෝ බොල්න නම්බුවකට වැඩිය බම්බුවක් නම් එතන තියෙන්නේ අන්න ඒකට කියනවා උපදි විපත්ති කියලා මේ උපදි විපත්ති වලින් අයින් වීම තමයි උපදි විවේක කියලා කියන්නේ උපදි සම්පatti කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් මේ ලෝකේ කතා කරන දෙයක් නෑ කතා කරන්න බෑ මොකද අපි පුළුවන් තරම් ඒ උපදි සම්පatti ඇති කරන්නයි මේ දරුවෝ මල්ලෝ හදන්නේ ව්‍යාපාර කරන්නේ දියුණු වෙන්න හදන්නේ නව නිර්මාණ හොයන්නේ ඒක නිසා ඒ කාලේ පුරාවට උපදීන් යමක් කමක් කියලා මේකට සමාජ පරිවර්තනය කරනවා. එනතම් පාදමක් හොයනවා ආර්ථික පදනම කියලා කියන්නේ. දේශපාලන පදනම කියලා කියන්නේ. සමාජික පදනම කියලා කියන්නේ උපදිවලට. ඉතින් ඒකට තටමපු කෙනා දැනගත්තොත් මේ උපදි තියෙන තාක්කල් කවදාකවත් ඉහළට යන්න බෑ. මොකද ඒක අදිනව බරු වගේ පල්ලෙහාට. ඒ නිසා සියල්ල ලබලා සියල්ල ලබලා ලැබූ දේ පිළිබඳව හැරදෙමීමේ අදහසක් තියෙනවා. දැන් මේ කතා කරන්නේ ආධ්‍යාත්මික වස්තු ගැන. ආන්නයකට කියන උපදි විවේකය කියලා. ඒ උපදි විවේකය නිදර්ශනයකින් දැකලා කරනවා මිස ගෞරවයෙන් කායෙන් හරි අහලා කරනවා මිස අපේ පද්ධතිය කොහොමඩක්වත් නැහැ. අපේ පද්ධතිය හදලා තියෙන්නේ උපදි සම්පatti කරන විදියට. ඒ නිසා ලෝ ආර්ය ශ්‍රාංක මාර්ගයේ ලෝකියා උපදි ලෝක ලෞකික පැත්තේ තියෙන පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා අපි වඩන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයට කියන්නේ පුඤ්ඤ භාගියා උපදිවේපක්. හයක අපි වඩනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය නම්බුකාරලා වඩනවා. ඒ තාකල් කවු සංසාරේ. කවදා හරි ඒක ලෝකුත්තර ආර්යංග මග්ගංගා කියන විදිහට ලෝකෝත්තර වෙන්නම් තමන් විසින් වඩලද මේ සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳවත් අඳහර පාන්න නැතුව කියා පාන්න නැතුව නිහතමානී වෙලා කටයුතු කරන්න එයා උපදී උපදී සම්පatti සහ උපදී විපatti තේරුම් ගන්න තියෙනෝනේ ඒක සාමාන්‍යයෙන් කියනවා මේ ළමා මනස හැදෙන එක පිළිබඳව පරිේශණය කරපු යම් ප්‍රමාණයකට බුද්ධ ධර්ම දන්න කට්ටිය කියනවා හැදෙන මනසකට මේ අදහසවත් දෙන්න එපයි. මේ ළමා වයසේදී කිව්වොත් එම නිර්මාණශීලීත්වය කියලා කියන්නේ සංසාරේ. ප්‍රගතිශීලීත්වය කියන්නේ සංසාරේ. ඉගෙන ගන්නවයි කියලා කියන්නේ ඔබ කටුගයක් හදාගන්න එකක්. ඔබ මේ මේ හිරගයක් හදාගන්න එකක්. ඔබ උපති ඉගෙන ගැනීමේ දක්ෂකම කියලා කියන්නේ මේ හිරගේ තීන්තක සායම් කරන එකක් කියලා. ඒ දරුවා කොහේයිද කියන්න බෑ. ඒක නිසා ඒ දැනට ස්නායු වෛද්‍ය සහ ළමා මානසිකත්වය ගැන කතා කරන්නේ නැත්තු කියන මේ උපදි විවේකයේ කියන වචන ඇත්තටම මුන්දලාට තේරිලත් නෙමෙයි කියන්නේ. මේ හැදෙන වයසට කියන්නත් එපයි. ඒක කිව්වොත් ඒ දරුවට මේ දෙමාපියෝ පෙන්වන හැම දෙයක්ම දරුවට වදකාගාරයක් වෙනවා. දරුවා අපාගාමී වෙනවා. දරුවා නමකට යොමු කරනවා. කිසිම ගුරුවරයෙකුට තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ සබ්ජෙක්ට් එක දැනගෙන ඉච්චේ නැතුවට ප්‍රශ්නයක් නැහැ තරුණ වයසේ. ඕනම වෙලාවක මේක අඳුරලා දෙන්න පුළුවන්. අන්න ඒ මොලේට කියනවා ලුණු මිදිස් කන මොලේ යමකම තේරෙන මොලේ කියලා. නමුත් මේ අත්තු මේ බයිලා කිව්වට විසාකාව නිවන් දැක්ක අවුරුදු 7 දී පඬිත් සාමණේර සංකීච්ඡ සාමණේර නිවන් දැක අවුරුදු 7 දී ඒ හොඳ වෙලාවට දැන් ඉන්න අධ්‍යාපනඥයෝ ඒගොල්ලන්ට උගන්වුවේ නැති ඉඳා. ඔය මේ ඉන්න ප්‍රොෆෙසර් කෙනෙකුට දාලා ඉගෙනුවා නම් ඒවා අරක තමු මෙට්ටහි කරනවා. සල්ලි දීලා කරන්නේ. හොඳ වෙලාවට උන්දලට හම්බුන්නේ අර ගිනාවු පින බුදු කෙනෙක් දැක්ක දැකපු ගම. ආ එහෙනම් මේක තමයි කියලා උපදී විවේකයේ කියන එක තේරුණා. ඊට පස්සේ යාට ආයේ මේ චිත්ත විවේකයේ පිළිබඳව එහෙම නැත්නම් කාමේ කාය විවේකී පිළිබඳ කතා කරන දෙයක් නෑ. යකන මල්ලට කුල්ලු ගැහුවා නම් හාල් මල්ල නොබල විශ්කර කියලා කියනවා. ඒගොල්ලන්ගේ යකඩ මල්ලට කුල්ලු ගහලා තියෙන අත දන්නවා මේ අපි හම්බ කරන්න හදන දේ ඒකාන්තයෙන් අපි වට කරන වද දෙනවයි කියලා. හම්බ කරනවා නම් හම්බ කරන්න තියෙන උපදි විවේකයයි. අන්න ඒකට තමයි මේ ඒකෝචරේ එකක්ක විශාන කප්පෝ කියනක පරමාර්ථ වශයෙන් ආමන්ත්‍රණය කරන්නේ. නමුත් අපි බුද්ධ ආගමට ඒක කරප්පන්නේ. නිසා කියනවා මේක සාමාන්‍ය කට්ටිය මේවා කියවන්න යන්න බෑ මේක පසේ බුදු වෙන්න නිවන් දකින්න පාරමිතා පුරණයට විතරක් මේ පුස්කොළ පොත ගැට ගහලා ලියලා සූර්යක ගැට ගහලා දකුණු අතේ බැඳගෙන ඉන්න වැඩි කියවන්න යන්න එපා කියලා. මොකද කියුවොත් ඒක දිහා අපලෙට හිටින්න ඉඩ තියෙනවා. මේ බණ කියන මේ වවාගෙන කන කට්ටියට අපලෙට හිටින්න ඉඩ තියෙනවා. ඉතින් ඒක දැනගෙන දෝ මට ධම්මික හඳු ඉස්ලාම් කියෝන්නු ගාවට ටික කටපාඩම් කරගන්න කිව්වා මට අවුරුදු 25 දී. මම යුනිවර්සිටිගේ සෙකන්ඩ් ඉයර් එකේ ඉඳලා කිව්වා පුළුවන් තරම් මේ කාතරේ කටපාඩම් කරගෙන කාටවත් කියන්නත් එපා මේ සූත්‍රයක් තියෙනවායි කියලා පුළුවන් නම් කාටවත් නොදැන්න විදිහට ඔය ඇති වෙන්න තියෙන බන්ධන ඇති කරගන්න නැතුව කාඩ් එක ෆ්‍රී තියාගෙන ඉන්නේ කියලා. ඒකට කාටවත් දොස් කියන්න බෑ. හැබැයි ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්න ඕනේ. ඒ අතරමැද පුළුවන් තරම් කාමයන්ගෙන් වෙන්වීමට ඒ වගේම සංකල්පයන්ගෙන් වෙන්වීමකට කටයුතු කරනවා. හැබැයි එකම දෙයයි මේ කටයුත්තේදී තමන්ගේ වාසියට තියෙන මේ බව කාටවත් දැනෙන්න අරින්න එපා. දැනෙන්න අරපු ගමන් කොක්ක වදින්නේ කිට්ටු අන්තයගෙමයි. මොකද කිට්ටු අන්තය දේවදත්තයා. ඕනම දැනග. දේවදත්තය යසෝදරාගේ අයියා. මස්සිනා. උරුමෙටම මස්සිනා පිටකොන්දෙම මස්සිනා. ඉතින් මේ මස්සිනාව තමයි අන්තිමට ඇතාට මේ සාකල 16ක් පොළේ වගේ. මෙයාම තමයි දුනු ආය 30 දෙනෙක් කියලා දාන්නේ. බැරිම තැන මෙයාම තමයි ගලප්පෙලා. මාසිරත් එක්කයි මේ සටන තියෙන්නේ. නමුත් අපිට අම්බෙච්ච බුදු වේකම බුදු ආමසොත් එක්කයි මේ වෛර බැඳගෙන තියෙන නිසා Taman මේ චිත්ත විවේක උපදි විවේක වලට කටයුතු කරනකොට කිසි කෙනෙක් ලැබෙන්නේ නැති නිසා ඒකෝචරයේ කියන වචන පාවිච්චි කරනවා. මේ ගමනේදී කර්ණක් දාගෙන යන කවුරක්වත් නැහැ. මේ ළඟදී ආන්දු කෙනෙක් බණ කෙනෙකුට කියනවා පීනනකොට ගැඹුරු වචන මේ තියසුලියක කටක් දාගෙන පීනන්න බෑ. ඉතින් අපිට තනි වෙන්න වෙන ඔබේ ජීවිතේ බේර ගන්නවා. තනි කම්බේ ඇවිදින උඩත් කටක් දාගෙන යන්න බෑ. සංසාරේ කියන්නේ ඉතින් ටිකක් අමාරු වැඩක්. ඒකදී කටක් දාගන්න එකක් හම්බුණා නම් කොක්කක් කියලා හිතාගන්න. එහෙනම් පොල්ලක්. එහෙනම් එනයක්. එහෙනම් උදැල්ලක්. ඒ නිසා ඒකෝචරය කියන ගියාම සූද්ධ වශයෙන්ම මේ සමාජ හදන එහෙම නැත්නම් මේ নানা ආකාර විදියට මේ සැලසුම් කරන කට්ටියට මොකද්ද පිඹෝ බැතිපාගේ බුදුහාමෝ කරලා තියෙනවා ඒකෝචරය එකක විශාරකක්කෝ ඒක නිසා ක්‍රිෂ්ණමූර්ති කතා කරනකොට කියනවා සංවිධාන මාර පාක්ෂිකයි සංවිධාන නැතුව බෑ ඒකේ මාර පාක්ෂික බව දැනගෙන සංවිධාන තියාගන්නේ විවේකයේ පිණිස මිස සමාජශීලී වීම සඳහා නෙවෙයි. සංවිධානයේ තියෙන සමාජශීලී වෙන්නේ මේ යම් කිසි කෙනෙක් සංවිධාන පිළිබඳ වැඩි සැලකිලිමත් නම් බලන්ඩයාගේ මනස ගැන චිත්ත වේගයක් ඇති මිනිස්සෙක් නෙවෙයි. ඊට චිත්ත වේගයක් ගන්න බෑ. මොකද සංවිධානය කරන්න පුළුවන් නම් මේ ලෝකේ ඒ සංවිධානය වෙන්නේ කාමයට විතරයි. ඒකට නම් ආය කටු ගහේ කටු උල් කරන්න ඕනේ. ඒකට කොහොමඩක්ක සංවිධානය වෙලා තිනවා. බල්ලෝ රැළේ යනකොට බලනකො පුදුම සංවිධානයක් නෙවෙයි. පට්ටියට බැල්ලියක් ආපු ගමන් ආයෙ අවුරුත් ඇලි ගම ගහන්න ඕනේ නැහැ. පට්ටි බැල්ලියක් පට්ටියට අවිල්ල ඉන්නවා කියලා මුළු ගමේ ඉන්න අප්පුවාම ඔක්කොම එනවා කැලේටත් එනවා. ඕකයි ලාස් වේගස් වල මොකද්ද වෙනස තියෙන්නේ? ඔකට තෝරන ආණ්ඩුවෙන් අනුග්‍රහ කරන්න ඕනද නැහැ. ඒකටයි මේක හැදිලා තියෙන්නේ. පුළුවන් නම් ඒක දිහා බලලා සංවේග වෙලා සංවිධානයක් නම් කැම්බැල්ලයක් ඒ කැම්බැල්ලේ තුලින් විවේකයක් නැහැ. ඒ නිසා බුදු වෙලා බුදුහාමරණත් වෙන මහා සමේත අවස්ථාවක්. 18 කෙලක් බ්‍රහ්මය ඇවිල්ලා තියෙනවා. මේ රක්වල ඉන්න බැරි තරම් සෙනග ඇවිල්ලා තියෙනවා. හතර දිශාවේ සංඥා මතුල විශාල සෙනග. බුදුජානනාංශගේ මුඛයෙන් තමයි කියන්නේ ඒකෝචරී එකක්ක විසාන කප්පෝ. මට තනිව ඉන්න ලැබේවා. බුදුන්සේ එක තැන කියනවා මට අයස වේවා. කියන ජනප්‍රිය නොවේවා. ජනප්‍රියතාවය කියලා කියන්නේ කොටින්ම කියනවා නම් අවශ්‍යලාට මුත්‍රා කරන්න හම්බ වෙන්නේ නැති අවශ්‍ය වෙලාවට මල පහ කරන්න බැරි එක තමයි ජනප්‍රියකම කියන්නේ. ඒකෙන් භයානක ලෙඩ හැදෙනවා. ඒ නිසා මේ භයානක ලෙඩ නැතු ඉන්න ඕන නම් බුද්ධකලා ජීවිතේ ඉන්නකොට ශ්‍රමණ ධර්ම වාසී. එහෙම නැත්නම් ශ්‍රමණ ඵලයක් වශයෙන් බුදුහාම පින්නන මට ඕන වෙලාවට මල මුත්‍රා පහ කරන්න පුළුවන්. ඕන තරම් සැපයක්. මේකදී හොඳටම දන්න සැපේ. අද තියෙන ගොඩාක් මානසික අසහන වලට හේතුව මනුෂ්‍ය සමාජශීලී වෙලා ඒ උත්සවයට ලැහැස්තිලා ඉන්නවා අවශ්‍ය වෙලාවට මුත්‍රා කරගන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට කක්ක කරගන්නේ නැහැ. අපස්මාර රෝගවල මූලික ලක්ෂණ අඳුරන්න බෑ. ඒ මොන වේගයක් ආව හරි ඒක නතර කරොත් අපස්මාර රෝගයක් වෙනවා. වැඩි කල් ගියොත් ඒ නිසා අවශ්‍ය වෙලාවට ඒක කරන්න පුළුවන්කම සාමාන්‍ය වචනෙන් කියනවා ඒකෝ චරේකක්ක විසාන කප්පෝ. ඉතින් මේ කාටවත් තේරෙන්නේ නැහැ. ගොඩේන තියෙන එක පස්සට කරලා හරි කමන්නේ සමාජශීලී වෙන්න සංවිධානය හදන්න නව නිර්මාණ කරන්න ප්‍රගතිශීලී වෙන්න කියන හැම වෙලාවකම අර මම දැන් මෙතන කියන ඊටාම සරල ඊටාම ඍජු ඊටාම නොමිලේ හම්බෙනදී අනිවාර්යයෙන්ම කැප කරන්න. අනිවාර්යයෙන්ම කැප කරන්න. ඒ දෙකට එකට ඉන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් හොඳටම දැනගත්තොත් හැකි වෙලාවේ අර අවස්ථාවක් ආපු වෙලාවේ මම මොකද්ද කරන්න ඕනේ කියලා නිතරම මතක තියාගෙන ඉන්න ඕනේ. තක්කු මුක්කක් ආපුවාම තමන්ට විවේකයේ පිණිස මොකද්ද කරන්න කියන්නේ. එක්ක භාවනා කරන පරියන්කේ ඉන්නවනම් මූල කර්මත්තාන හිත දාලා පොඩ්ඩක් උරගාලා බලන්න. මට මූල කර්මත්තාන්ට නැවත යෑමේ හැකියාව මොකෙන් හරි බාධා වෙලා නම් ඒක අපායට යනවා. තමන්න කොයි වෙලාවකරි මේ මම දැන් මෙතන කියන තැනට යන එක බාධා වෙලා නම් අපාදෝකට වැඩි යනවා. සක්මන් කරන වෙලාවේදී මේ පය තියෙන බව නොතේරි. බ්‍රහ්ම ලෝකයේ අභිඥා පාරුණත් ඒක අසුචියක්. ඒක නිසා Tamante ඒ තැනට යන්න පුළුවන්කම තමයි අපි ඒකචර භාවයේ කායමත් අවසර ගන්න ඕනේ. අන්න ඒ නිසා යෝගාවචර නිතරම දන්නවා හිත හක යනවා, නන්නත්තර වෙනවා, කාමච්ඡන්ද වෙනවා කියන එක ඒක හිතේ හැටි. ඒ භූතක් බලාපොරොත්තු වෙන්න එපා, රැළ ගන්න නැති භූතක්. බල්ලෙක් බලාපොරොත්තු වෙන්න එපා, අසුචි ගන්න නැති බල්ලෙක්. මේ බල්ලගේ හැටි නමුත් ඒකට වෙනකොට දැන් මේක බල්ලට ලනුවක් දාලා තියෙනකොට අල්ලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මම මේ වෙලාවේ මම දැන් මෙතෙන් ගත්තොත් ඔන්න අසුචින්තරයි. ආශස් ප්‍රසාදින්න අසුචින්තරයි. වම දකුණින් අසුචින්තරයි කියලා අන්න ඒකට බාධායි නම් තද්ද බල මානසික අසහනයක්, තද්ද බල කායිකට ලක්. ඒ නිසා පුළුවන් තරම් බයන කය හිත දෙක සමතුලනය කරන්න නැත්නම් නිරෝගී කරන්න එහෙම නැත්නම් පස්සම්බණය කරන්න නිතරම හැකියතා එතට වඩා ඒ මම දැන් මෙතන ඉන්නවා නම් එකෙන් කාය විවේකයක් ලැබෙනවා, චිත්ත විවේකයක් ලැබෙනවා, උපදී විවේකයක් ලැබෙන නිසා සමහර වෙලාවට මම බණ කියනකොට කියනවා මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය තමයි නිවන කියන්නේ කියලා. නිසා පුළුවන් නම් නිවන වැඩි කරන්න කටයුතු කරන්න වැඩි කරනකොට ඒක නිවනම නොවුනත් ඒකාන්තයෙන්ම ඉදිරියට විවේකයට නිවන් මාර්ගයට වැටෙන නිසා තමන්ට කළ හැක්ක උපරිමයෙන් කළා කියන සතුට ඇති කර ගන්න පුළුවන්. එනිසා එවැනි දේවල් වලට දැනට මම සෑහෙන ආයෝජනයක් කරලා ඉන්නේ. මේ පිළිසෙට මේ ධර්ම දේශනාව අනුවත් ඒකචර භාවයේ සහ කංග වෙන්නුගේ අංග වගේ හැසිරීමේ ශක්තිය ධෛර්ය බලය පිණිස මේ දවසේ ධර්ම දේශනාවත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශීල දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. ඉතින් අද අපේ මේ මේ පැවිදි පින්කමක් තියෙන නිසාම තමයි අද සෙනගාඩු යහකන්දට ගියා අපේ සංඝ පිරිස උපාසක මහත්තයෙක් පැවිදි කරන්නේ. ඉතින් ඒ වුණත් ඉන් කට්ටිය රැස් වෙච්ච නිසා ධර්ම දේශනාවට පෙළඹුණා. ඉතින් කාට හරි මේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් කිව යුතු කළ යුතු ප්‍රකාශ කළ යුතු මාතෘකා තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් ඉල්ලනවා.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 සතං සමානෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා සාදු සාදු